යුග යුග දිදුලුණු දිනිඳු ප්‍රභාවෙන් රැස්තූතක එළියවෙනිමු. ඉරපානෙන් රැස්තෝදක් BBC සන්දේශය වෙතින්. ගුවන් විදුලි නිර්මාණකත්‍රෝ බන්දුල නානයක් කරවසන්. සේකරගේ ගීතයේ මීවිත වනේ පණ්ඩිත් අමරදේව. මේ පණ්ඩිත් අමරදේව මට හම්බුණු මොහොතක් සේකර පිළිබඳ වචනයක් කතා කරන්න. සැබැවින්ම මාගම සේකර අමරදේව ඇසුර හරිම රසාත්මකයි. මහිතන අපි කවුරු දන්නේ අපේ ඇසුර මේ ගී පොතයි නීවිතයි කියද පද දෙකින් ඇත්වසෙන් දැන් මේ සේකර අමරදේව ඇසුර ගැනම මතක් කරනකොට මට හිතෙන් අපි මෙම කාරන්තර තිස්සේ කට කලින් ශ්‍රී චන්ද්‍රත් මානසිංහ මනවරත්නායක ඒ පරපුදේ අපි සාහිත්‍යවේදීන් ඇසුරු කරගෙන අවුත් ඒ කෝට ප්‍රාප්තිය ලෙස බගේතපුර මහගම්සේකගේ ඇසුර. සේකරට ගී ලියවුනේ කොහොමද? මේ සේකරගෙම ලිඛිත සටහනක්. ගී ලිවීම ගැන. කවියක් හෝ ගීතයක් සඳහා කාව්‍යමය කල්පනා සිතට නැගෙන්නේ කෙසේ දැකීම අපහසුය. ජීවිතයේදී අප ලබන විවිධාකාර අත්දැකීම් වලට අපේ සිත භාණ්ඩාගාරයක් වේ. බාහිර වශයෙන් අප ලබන කිසියම් ආවේගයක් විසින් මෙහෙවනු ලැබ මේ අත්දැකීම ආශ්‍රයෙන් කාව්‍යමය කල්පනා පහළ වේ. මෙහෙයින් කවියා හෝ ගීත රචකයා විවිධ වූ අත්දැකීම් සම්භාරයක් ලබා ඇත්තක වීම අතිශයින් වැදගත්ය. කවි කල්පනාවක් සිතෙහි පහළවීම කවියක පිළිසිඳ ගැන්මයි. කවි කලලය ක්‍රමයෙන් මෝරා කවිය නමැති දරුවා බිහිවන තුරු කවියාගේ සිතට නිදහසක් නැත. කවි කල්පනාව කීමට සුදුසු වචන මොනවාද? රිද්ම මොනවාද? උපමා අලංකාර මොනවාද යනුවෙන් ඔහු ඒ ගැන නිතර මෙනෙහි කරයි. එසේ කිරීමේදී ක්‍රමයෙන් ඔපමට්ටම් වෙමින් සිත තුළම කවිය නිර්මාණය වෙයි. ඒ නිර්මාණය ගැන තමා බොහෝසයින් සෑහීමකට පත් වූ පසු ඔහු එය බාහිර ලෝකයට ඉදිරිපත් කරයි. නිර්මාණය සඳහා අත්දැකීම් අවශ්‍ය වන්නාසේම නිර්මාණයද රසවත් අත්දැකීමකි. නිර්මාණයක යෙදෙන නිර්මාපකයාට බාහිර ලෝකය අමතක වේ. අකණ්ඩව ගලා එන විවිධ සිතුවිලි පහව ගොස් එකම අරමුණක් කරා සිත යොමුවේ. සමාධියකට සමවැදුණෙකු මෙන් ඔහුගේ සිත කෙලෙස් මලින් මුක්තව පිරිසිදු වෙයි. නිර්මාණ ප්‍රීතියම භුක්ති විඳින ඔහුගේ සිතට සාපිපාසා පවා නොදැනී. පාපේ ගෙවම් නිවන පවන් තමා රන්සලු චිත්‍රපටයේ තේමා ගීතය මෙහිදී මට මතක් වෙයි. ආගමික හැඟීම් ජනිත කරවන සුළු සාන්ත රසයෙන් යුක්ත ගීතයක් ඒ සඳහා අවශ්‍ය බව චිත්‍රපටයේ කතාරචක පීකේඩී සෙනවිරත්න කියා සිටියේය. මෙහිදී මට එක්වරම සිහිපත් වූයේ මා අහස් යානයකින් ඇමරිකාව බලා ගිය ගමනේදී ලද අත්දැකීමකි. යානය උස් කඳු මුදුන් පසු කර ඈත අහසේ වලාකුළු වලටද ඉහළින් පියාසර කරමින් තිබුණි. එය වේගෙන් පියාසර කළද මට හැඟී ගියේ නිශ්චලව එක දැනක නැවතී සිටින්නක් මෙනි. කවුළුවෙන් පිටත බලා සිටි මට ඇස ගැටෙන තෙක් මානේ දුරට පුළුන් අතුරාලූවාක් වැනි සුදු පැහැ වලාකුළු තට්ටුවක් පමණි දිස් වූයේ. මේ සුන්දර දර්ශනයෙන් වශීකృత වූ මා සිතෙහි නිකලෙස් හැඟීමක් ඇතිවිය. චිත්‍රපට ගීතයේ එන කෙලෙස් මලින් මිදී සිත සුවපත් වී පාවී යයි නිසංසලේ වලා අතුල කඳු වැටි මුදුනේ මහ රහතන් වැඩි මග ඔස්සේ යන ගීත කණ්ඩේ අදහස මා සිතට පිවිසියේ ඒ අවස්ථාවෙහිදීය. කෙලෙස් මලින් මිදී සිත සුවපත් වී පාවියයි නිසංසලී මහා කවි ශෙලීට අනුව කවියක් පරිවර්තනය කිරීම හරියට වංගෙඩියකට වයලට් මලක් දමා එය අඹරා ඒ මලෙහි පැණිය හා සුගන්ධය අපි අරගැනීමට ගන්නා උත්සාහයක් වගේලු සේකර කළේ කොහොමද? ශෙලී එහෙම කිව්වට. සේකර තමයි අපේ විශිෂ්ටතම ගී පරිවර්තකයා. මේ සේකර පරිවර්තනය කරපු හැටි සේකරගෙම වචනවලින්. ගීත රචකයාගේ භාෂාව එක් ජාතියකට සීමා වේ. එහෙත් සංගීතඥයාගේ භාෂාව එනම් සංගීතය මුළු මහත් ලෝකයටම සාධාරණය. ගීත රචකයාගේ භාෂාව සංගීතඥයාගේ භාෂාව සමග සංකලනය වෙමින් ගීතයක් නිර්මාණය වූ විට පදමාලාව තුල පෙර නොවිරු ජීවියක් ඊට ආරූඪ වේ. ෂෙලි වයලට් මලේ කතාව එසේ කිව්වත් ඔබම හිතන්න. මහගමසේකර තාගෝරයන්ගේ ගීතාංජලි ඔයා ද මයින්ඩ් ඉස් විතවුට් ෆියර් කියන කවිය කොයි විදියටද අපේ රටට ගෙනාවේ. මේ ඔබහන්නේ ඒ අසංසන්දනාත්මක පරිවර්තනය නැත්තම් ඡායානුවාදය. එහෙම නැත්තම් අනුවර්තනය. සත්‍යය පතුලින් ගලනා පිරිසිදු වචන කොහිද ඇත්තේ. ගතානුගතිකව පැවතෙන සිරිතේ මරුකතරට වැදිලා. නිර්මල ජලදා රාව තර්කයේ සිඳී ගිලී නොගියේ. ඒ වූ නිදහසේ ස්වර්ග රාජ්‍යයට මාගේ දේශය අවධි කරනුමැන පියාණනේ. මතු අදහස් නම් පවුවෙන් ලෝකය කැවැලිවලට නොබෙලී. ඥාන නිවහල් වී දියෙන් තොරව හිස කෙලින් තබාගෙන සිටිනට හැකි කොහිනෝ නිදහසේ මහා කවි බර්ඩ්ස්වත් කවියා දුටේ කොහොමද කවියා කියන්නේ මිනිස්සුන්ව ආමන්ත්‍රණය කරන තවද එක් මිනිසෙක් හැබැයි ඒ මිනිසාගේ ඇමතුම් ලබන්නාට වඩා ඔහු නිර්මාණශීලියෙක්. ඒ නිසා අමතන්නා තමයි කවියා. බර්ඩ්සත් මෙහෙමත් කියනවා. කවිය හැඟීම්බර මිනිහෙක්. ඔහුගේ ජීවිතය හැඟීම්බර ජීවිතයක්. ඒ වාගේම ප්‍රබෝධමත් උද්‍යෝගිමතෙක් කවියා. හරිම මුදුමොලොක් ගුණධාරියෙක් කවියා. තවත් කරුණු තියෙනවා. අනෙකාගේ හැඟීම් තේරුම් ගැනීමටත් බෙදා හදා ගැනීමටත් හැකියාව ඇත්තෙක් තමා කවියා. එම්පති කියන ගුණාංගේ මුදුන් මල් කඩක්. තව මොනවද වර්ඩ්ස්වත් කියන්නේ. කවියාගේ මේ හැඟීම්බර බව වර්ඩ්ස්ව තවදුරටත් විස්තර කරනවා. ඒ කොහොමද. අනුන් නොදනුවත්වම ඒ අනුන් තමන් කර ගැනීම. වෙනත් වචනයකින් කියනවා නම් යම්කිසි මනෝමාය තත්ත්වයකට පත්වීම. එතකොට තමා එහෙම මට්ටමකින් කරන නිර්මාණය අන්‍යයන්ගේ අමන්දානන්දයට හේතු වෙන්නේ. එයට තමා භාෂාව හොඳ මුවහත් මොලොක් වගේම අරුත්බර එකක්සේ දක්ෂ කවියා යොදාගන්නේ. සේකර කොහොමද ඔහුගේ ගීතයට මේ මුදුමලොක් භාෂාව යොදාගත්තේ? පාලු අඳුරු නිල් අහස මමයි ඈත දිලෙන තනි තරුව ඇයයි යුගයෙන් යුගයට හදවත් ඉල්වන බලාපොරොත්තුව පැතුම ඇයයි මහා විශාල සාගරයක යළිත් මා තනි වුණා සේකරගේ ගීතය ගැන විනාඩි දහකට අඩුවෙන් ඔබට මාත්‍රව කතා කරන්නට යාමෙන්. අදටත් මට සමුදෙන්න. ඊට පෙර අමරදේව හා නන්දා මාල්නී ගැයු ගීතයක සේකර වදන් ඔබට පවසන්න මට ඉඩ දෙන්න. මන්ද මේ ගීතය කවබදාවත් අපට හොයාගන්න බැරිවන නිසා. කවයා සිටින්නේ කැලණි විහාරේ. කැලණි විහාරයේ සුදුසඳ මළුවේ දනබිම ඇන ඔබ වඳින වෙලේ ඉවසිලි නොමැතිව ඔබ වැඳ එනතුරු බලා සිටිමිමම පසකට වී. බුදුවරයෙකු හෝ දෙවිවරයෙකු ගැන කිසි සර්දාවක් මාතුල නොමැති. එනමුත් ඔබ දෙස බලා සිටින කල ඔබ ගැන බැතියෙන් මාසිත උතුරයි. එවිට මමද ඔබ අසලින් දන ඇන ගාථා කියමින් බුදුන් වඳින්නෙමි. මාද සිතින් ඔබ හා ඔබ හදවත එක්වීමට ඇති මග එයවේ. සේකරගේ කවිය ළඟ දනබිම ඇන වඳිමි. මම පන්දුලනා නැක්කරවසම්.